ශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ හිත්තුප්පාදම් පිඛෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපනවාදෝ කායේන වාචාය අනුවිදීයනාසුති ශ්‍රද්ධාවන්ත පිළිතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්්‍යක් සම්බුද්ධ සර්වක්‍රාජෝත්තමයන් වහන්සේ විසින් චුන්ද මහ රහතන් වහන්සේ අමතා වදාළ සල්ලේක සූත්‍රාන්ත දේශනීය කයත් සූත්‍ර පාඨයේ කුයි ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරයාය වර්ගයේ 8 වෙනි සූත්‍රය සල්ලේක සූත්‍රයයි මා විශ්වාස කරනවා ලංකාද්වීප වාසී බොහෝ බෞද්ධයෝ මේ සූත්‍ර දේශනාවෙන් බොහෝ වාර ධර්ම ශ්‍රවණය කොට ඇති කියලා. එසේ ඇතත් මේ සූත්‍ර දේශනාවෙන් නැවත නැවත උගතිය යුතු කරුණු රසක් ප්‍රයෝජනවත් වන පිණිස ඉදිරිපත් කිරීමටයි මාතෘකා කරන්න යෙදුනේ. ධර්ම දේශනාව නම් භාවනා මාර්ගයක්. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නාම නත්ථේ කියා සරුවක්ඥන් වහන්සේගේ දේශනාව ගැන අර්ථ කථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා භාවනාවකින් තොර ධර්ම දේශනාවක් නම් නැත කියලා. හේතුව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද භාවනාමය පිනක් වැඩෙනවා. ධර්ම ශ්‍රවණය කරන පින්තුන්ටද භාවනාමය තුනක් වැඩෙනවා. එනිසා අප ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් භාවනාවක් වැඩෙනසේ සාවධානව පවත්වා ගැනීමට අදිස්ථාන තබා ගනිමු. මේ සූත්‍ර දේශනයේ පවත්වන්නට හේතුව චුන්ද මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයක්. චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්නට වටිනවා. අපේ බුදු සසුනේ වැඩ සිටියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා 89ක් එයින් එක නමක් චුන්ද මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ උපන්නේ නාලක ගමේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක කුසේ උපන්නේ නගම සොයුරු තුමා චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පවුලේ සිටිය ඔක්කොම සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්. එයින් පළමුවැන්නා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. නියම නම උපතිස්ස. දෙවැන්නා චුන්ද මහ රහතන් වහන්සේ. තුන්වැන්නා උපසේන මහ රහතන් වහන්සේ. හතරවෙනි, පස්වෙනි, හයවෙනි සහෝදරියෝ තුන්දෙනෙක් ශාලා උපශාලා සීසුපශාලා කියා රහත් මෙහෙණින් වහන්සේලා තුන් නම සත්වැනියා හේවක මහරහතන් වහන්සේ එයින් මේ චුන්ද මහරහතන් වහන්සේ කල්ප 91ක තිස්සර බන්දුමති කියන රාජධානියේ පිටිසර ගම්මානයක කුඹල් කරුවෙක්ව සිටියා මේ කුමල් කරුවා කුමල් කර්මාන්තයෙන් නැතිවලං කර්මාන්තයෙන් බොහොම උත්සාහයෙන් ජීවත් වූ කෙනෙක්. ඒ අතර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණානේ. ඒ කාලයේ 68 ලක්ෂයක් රහතන් වහන්සේලා විපස්සේ සරුවක්ඥන් වහන්සේ සමීපයේම වැඩ සිටියා. එක් දිනක් මේ කුඹල් කරුවා තමාගේ දෑතින්ම අංග සම්පූර්ණව නැති පාත්‍රයක් සකස් කළා. මේකේ මුල් ආරම්භයේ පටන්ම සිටුවේ බුදුරජාණන් වහන්සේට පූජා කර ගැනීමයි. ඒ නිසා බොහෝම පිරිසිදුව කලක් පවතින හැටියට බාන අඩු වෙන හැටියට බොහොම සිනිදු වෙන හැටියට මේ මැටි පාත්‍රය ඉතා උසස් ලෙස සකස් කළා. මේක ඉස උඩ තියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පූජා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මැටි පාත්‍රය මගේ දෑතින්ම සකස් කළා. මට අනුග්‍රහ පිණිස මට අනාගතයේ නිවන් සුව ආબોධ කරගන්නු පිණිස මේ ඉවසා වදාරණ සේක්වා කියලා ගෞරවයෙන් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද පිළිගත්තා. එදා පටන් මෙතුමා ඒ කාලේ මිනිස්යන්ගේ කර්ම ආශාරුදු 70000ක් පමණ තිබුණානේ එතෙක් කල බොහෝ කුසල් කරගන්න සමත් වුණා. සමාජයේ ජීවනෝපාය බොහෝම කුඩා ජීවනෝපායක් නත් මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය, විරිය, උත්ප්පය මේ ආදී ගුණ අවදි කරගෙන හැකි ප්‍රමණින් දාන, සීල, භාවනා, අපචායන, විද්‍යාවච්ච පත්තිදාන, පත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, දුක්ඛ දුක්ඛම්ම කියන දස පුණ්‍යක්ෂයාවම පිරුවා. දස කුසල කර්මපත පිරුවා. මේ ආදී අනේක විද ආගමික පින්කම් වලින් මෙතුමාගේ ජීවිතය සරුසාර කරගන්න සමත් වුණා. ඒ කුසලානුභාවයෙන් මෙතුමා සුගතිගාමී වුණා. සුගතියෙන් සුගතියට යන අතරතේ කල්ප 91ක්ම අපාගාමී නොවේ. දෙව්ලොව, මනුලොව, බඹලොව වැනි මේ සුගති ලෝකවල ඉපදෙමින් තවත් කල්යාණ මිත්‍රයන්ද ලැබමින් කල්යාණ මිත්‍රයන්ද බුහුමන් කරමින් මෙතුමාගේ සසර ගමනේ පිනෙන්න පිරමින් ආවා. ඒ අතර තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක මව කුසේ මේ දරුවා උපන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරුණ වයසේදීම තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක කෙනෙක් හැටියට පැවිදි වුණානේ උපතිස්ස පරිබ්‍රාජක එතුමාගේ මිත්‍රයා කෝලිත කෝලිත පරිබ්‍රාජක මේ දෙදෙනාම සුක්තිය කියන පරිබ්‍රාජක නායක කෙනෙක් ළඟ පැවිදි වී එතුමා ළඟ නිවනක් නොදැක මුළු ජම්බුද්දීපයේ සිසාරා ඇවිදලා අපි බුදුන් අපි රාජ්‍යන බොහෝ ශාස්ත්‍රෝන් එක්ක සම්මුඛ සාකච්ඡා කරත්වා. ඒ කොතැනකදීවත් මේ දෙදෙනාගේ සිතට ගැළපෙන අනුශාසනාවක් ලැබුණේ නැහැ. නැවතත් ආපසු පැමිණ කතිකාවතක් කරගෙන පිටත් වුණේ අත්ථේහි උපඤ්ඤාතං මග්ගං කියන මාතෘකාව කියාගෙනයි. අවශ්‍ය පුජ්‍යලයාට මාර්ගය තියෙනවා. මාර්ගය සොයාගත යුතු වෙනවා කියලා කතිකා කරගෙන දෙන්න යම දෙමාර්ගයකින් පිටත් වුණා. එදා තමයි පින මතුනේ. එදා තමයි මඟ පෑදුනේ. එදා අස්සජි මහරහතන් වහන්සේ සම්මුඛ වීමේ සතර පද ගාථාවක් ඇසූ පමණින් ගාථා දෙපදයක් ඇසූ පමණින්ම සෝවාන් මඟඵල නිවන් සුව ලබන්න සමත් වුණා. එදවස්සේදීම කෝලිත පරිභාජ්‍ය පරිබ්‍රාජක තුමාටද එසේම මේ දේශනාවෙන් සෝවාන් ඵලය ලැබුණා. මේ හරියට සිද්ධියේ කවදද අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ දුරුතු පෝය ගිහින් අමාවක් උපෝසක දවසේ මතක සබා ගන්න වටිනවා. බුද්ධ වීමේ මාස 8ක දින 15ක් ගිය තැනයි මේ සිද්ධිය. එදවස්ම සුප්පිය පරිබ්‍රාජකතුමා සම්මුඛ වී එතුමාට බුදු සසුන ගැන හැඳින්වීමක් කළා. නමුත් සුඛේ පරිබ්බාධික එක බාරගත්තේ නැහැ. තමා ගුරුවරයෙක්ව සිට ශිෂ්‍යෙක් වෙන්න කැමතුනේ නැහැ. මේ දෙදෙනා එකවට පරිදිවෙච්ච 250ක් දෙනා සමඟ වැඩියා ජේතවනාර නිලේලවනාරාමේ බලාගෙන. මේ හරියටම සිද්ධිය දුරුතු පෝයගේ අමාවක් පොය දවසේ. එදා වස්සින ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිට ධර්ම දේශනාව නවත්තලා මේ පිරිස පිළිගත්තා. පිළිගෙන ඒ හැම දෙනාට ඒහි භික්ෂු භාවයෙන් ප්‍රෙද්දලා බාදී දසෝදාමෙන් මේ වැඩිහිට දෙනම හැර 250ක් දෙනා පහත් වුණා. එයින් අටවෙනි දවසේදී හෝනිත පරිබ්‍රාජක නමින් සිට පැවිදි වූ මුගලන් ස්වාමින් වහන්සේ මහරහත් භාවයට පත් වුණා කල්ලවාල මුත්තගාම කෙන සේනාසනයේදී ධාතු කර්මස්ථානයේ වඩලා පැවිදි විය 15 වෙනි දවසේ හරියටම නවම්පුර පසළොස්වක් බොහෝ දවසේදී සූකරකත ලෙනේ සරුවක්ඥන් වහන්සේ වැඩ සිටිද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බෑණනුවන් කෙනෙක් වන දීගණක පරිබ්‍රාජකතුමා සොයාගෙන ආවන තොරතුරු සොයන්නේ එතෙන්දී දීගණක පරිබ්‍රාජකතුමාට දේශනා කළ වේදනා පරිග්‍රහ කර්මස්ථානයක් දැක්වෙන දීඝනක සූත්‍රයේ ඇසූ ප්‍රමණින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. එදා දවසේම සරුවත් මුගලන් දෙනම වහන්සේට 1250ක් සංඝ පිරිස මැද්දේ අග්‍රස්නාවක තානාන්තරයේ පිරිනැමුණා. මේ ආචාර්ය සිද්ධ වුණේ සරුවක්යන් වහන්සේ බුදු වෙලා නම වෙනි පොය දවසේදී. ඒ කියන්නේ නවම් පොර පසළොස්වක පොහොව දවසේදී. එදා අග්‍රාශාක දෙනමල ථානාන්තර දුන්නා පමණක් නෙමෙයි පළමු වරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්මයේ සිද්ධ වුණා ඒක ආශ්චර්ය දවසක් කරුණ හතරක් උතුම් එක්කාසු වුණා ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතය අංග හතරක් එතන සම්පූර්ණ වුණා ඒ කියන්නේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා 1250 සීල දනා වහන්සේ ඒ භික්ෂුභාවයෙන් පැවිදි වූ පිරිසක්. සීල දනා වහන්සේ ආරාධනාවක් නැතුවම එක්කාසු අවස්ථාවක්. මාග පෞර්ණමී කියන නැකත්ෝගේ උදාපත් වීම. මේ අංග හතරේදා සම්මුඛ වුණා. ඒ නිසා ඒකට කෙනා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සංනිපාතය සිහිපත් වූ දවසක්. මේ සිදුවීම් අතරත සරියොත් ස්වාමීන් වහන්සේ ළඟම සොහොරුතුමාණන් වන චුන්ද බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භාවනා වඩලා සීල කෙලස්නසා ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිය පිළිසිමියා ඥානද ලැබී ලාභීම මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් 80 මහා ශ්‍රාවක සංඛ්‍යාවටත් ඇති වුණා. මෙන්න මේ රහතන් වහන්සේ නිතර තමන්ගේ ශිෂ්‍යයන්ට ආවාද අනුශාසනා දෙන අතරත ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. අන්න ඒකයි මේ සූත්‍ර දේශනාවට හේතුව කාරණය නිදානේ. තුන්ද මහරහතන් වහන්සේ ශිෂ්‍යයන්ට නිතර නිතර ආවාද කරන අතර සමහර ශිෂ්‍යයෝ සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ තමා ලබාගත් යම් යම් විශේෂ අධිගම ඇවිල්ලා කියලා. ස්වාමීන් වහන්සේ මාත භාවනා කරද්දී ආලෝක පෙන්වන. මගේ හිත ප්‍රථම ධානයටපත් වුණා. මගේ හිත දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයටපත් වුණා. මට මේ මේ විදිහේ නාම රූප වැටුණා. මට මේ මේ විදිහේ උද්‍යාවී ඥාන ලැබුණා. මේ වගේ දර්ශනා ආලෝක පහළ වුණා. ඔක්කොම කියන ආචාර්යයන් වහන්සේනේ. ඉතින් සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තමා රහත් වුණා කියලා කියනවා. තමා උසස් අධිගම ලබා ගත්තා කියලා කියනවා. හැබැයි මේ සුන්ද මහ රහතන් වහන්සේ කරුණ පරීක්ෂා කරලා බලනකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේලාට අදිමාන්‍යයක් ඇවිල්ලා තියෙනවා. අදිමාන්‍ය. අදිමාන්‍ය කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට යම් යම් සමාධියක් සමාපත්තියක් ලැබුණු පමණින් තමා හිතෙනවා තමා රහත් වුණා කියලා. නැත්තම් සෝවාන් වුණා, වෙනත් මාර්ගයක් ඵලයක් ලැබුණා කියලා හිතෙනවා. නොලැබූ මාර්ගඵල ලැබුවායේ කියන පිළිගැනීමයි මෙතන අදිමාන්‍ය කියන්නේ. මේ අදිමාන්‍ය ඇති වීම නිසා සමහර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා එතරම් නවතිනවා. ඉතින් ආ කියන්නේ නැහැ. මෙන්න මේක නිසා ඒ සම්බන්ධව වඩා දැනුම හදා ගැනීම පිණිස කරුණ වටහා ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ සමග මේ ප්‍රශ්න සාකච්ඡාවට යදී. අපේ ලංකාවෙත් ඒ වාගේ බොහෝම සුප්‍රසිද්ධ රහතන් වහන්සේලා ඉඳලා තියෙනවානේ රහත් නොවේ රහත් වුණා කියලා හිතාගෙන තලගුරු විහෙර වාසී ධම්මදින්න මහරහතන් වහන්සේ දින විස්සමහාරාම විහාරස්ථානයේ ධර්ම දේශනාවකට ආරාධනයකට ලැබියා. මේ වඩින අතර හංකන කියන විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමින් වහන්සේ රහත් කියලා හිතානින් මෙසේ දෙන්න ලැබියා. වැඩලා උන්වහන්සේක බොහෝම ගෞරවයෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, සමත භාවනා ගැන, විපස්සනා භාවනා ගැන, මාර්ගඵල ගැන. අසුවසෝ ප්‍රශ්න බොහොම ලස්සනට විසඳුවා. ඉතින් මේ රහත් කියලා හිතාගන්න. ධම්මදින මහරහතන් වහන්සේ ඇසුවා ස්වාමීනි. ඔබ වහන්සේ කවදද මේ ලෝකෝත්තර අධිගමනය ලැබුවේ? එවත්නි මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අභිඥා බල පාවිච්චි කරනවාද? ඔව්. එහෙනම් ස්වාමීනි සුදු පාට උපෝසක කුලයක ඇති වලිගේ අකුලාගෙන කන්නත් අටවාගෙන හොඳේ අකුලාකට ගහන්න පැනගෙන නැති මම අපාණ්ඩ කියලා. සැලකින් නැන්නේ. විශාල දැවැන්ත අත්රාජෙක් මම අපෑ. මේ අත්රාජයන බිබිසුණුකම දකිනකොට අර මම අපෑව තමන් රහත් කියා හිතියේ ස්වාමීන් වහන්සේ බාහිරපත් වුණා. දුවන්න ලෑස්ති වුණා. මේ ස්වාමීන් වහන්සේගේ සිරුරු කොණින් අල්ලගෙන ඇහුවා ස්වාමීනි රහත් වෙනකොට බය ඉතුරුද කියලා. බය, ශෝකය, සන්ත්‍රාසය, කනගාටු ඉතුරුද? අනේ ඇවැත්නි මට දැනුනේ තේරුනේ මම හිතන්නේ කිය රහත් කියලා නේ. මම රහත් නෑනේ. අනේ මට පිහිටක් වෙන්න මේ නම. අර බය තියෙනකොට ධ්‍යානෙ කෙරෙවුණ ඇත අතුරුදාන් වුණා. ඉතින් මේ ධම්මදින රහතන් වහන්සේ හිත සනසමින් කිව්වා අනේ ස්වාමීනි බය වෙන්න එපා. භාවනා කරන්නන් අධිමානෙන්නේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කමඨාන සුදුසේ කියලා මෛත්‍රී කර්මස්ථානෙ දුන්න මෛත්‍රී භාවනාවෙන් විපස්සනාට හැරෙන ඇතින් වාස දන්නවා. එසේ දීලා මේ ධම්මදින රහතන් වහන්සේ කාමරයට පිවිසුණ අර ගරු ස්වාමීන් වහන්සේ සක්මනට ගොඩනැගී බොහොම සුළු වේලාවකදී සියලු කෙලෙස් නසා මහ රහත් භාවයට පත් වුණා. යම් ඒකෙන් ධම්මදින රහතන් වහන්සේ දාපු ගමනියානම් ඒ සාකච්ඡාවට මුළු ජීවිතේම හිතානින්ම මම රහත් කියලා. ලැබෙන්නේ තියෙන රහත් ඵලෙ නොලැබී අපවත් වෙන්න තිබුණා. මේ වගේ සිදුවීම් කොතෙකුත් තියෙනවා. ඒක කියන්නේ අදිමාන්නේ. තවත් එක දහසක් මේ ධම්මදින්න මහ රහතන් වහන්සේ ඔය වගේම ධර්ම දේශනාවකට වදෙද්දී බොහෝම ප්‍රසිද්ධ රහත් කියලා හිතාගත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛ වෙන්න ගියා. අර වගේම ප්‍රශ්න 1000ක් ඇහුවා. කොහොම ලස්සනට පිළිතුරු දුන්නා. මේ අවස්ථාවේ ඇසුවා ස්වාමිනේ කවදාද මේ උසස් අධිගමයේ ලෝකෝත්තර ආධ්‍යාත්මය ලැබුවේ? අදත් මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි අභිඥා බල පුරුදුයිද? ਉਹ මට පුළුවන්. එහෙනම් ස්වාමීන් ලොකු පොකුණක් මවන්න. ඒ පොකුණේ ලස්සනම ලස්සන නෙළුම් පඳුරක් මවන්න. ඒ නෙළුම් පඳුරේ ලස්සන නෙළුම් මල් මවන්න. ඒ නෙළුම් මල් උඩ දිව්‍යාංගනාවක් මවක් සෙල්ලම් කරන ඇති බලන්න. ඒක දිහා බලානින්න කියලා මේ ස්වාමීන් වහන්සේ කාමරයට පිවිසුණා. අර අභිඥාලාභී රහත්‍යාහිතානිතිය ස්වාමීන් වහන්සේ මේ තමා මවාපෑව දිව්‍යාප්සරාවක් යනි ඒ කාන්තා රූපේ බලා සිටිද්දී 60 අවුරුද්දක් වෙන යටපත් වී තිබුණ කාමච්ඡන්දේ මතුණා. ස්වාමීන් වහන්සේට තුර ධානයේ පිරුණා. මවාපෑව දේවල් සියල්ල අතුරුදාන් වුණා. ඒ වෙලාවේ Tamanne තේරුණා Taman රහත් නෑ කියලා. නැවතත් අර ධම්මදින රහතන් වහන්සේ සමීපයට ගිහින් කියා සිටි ඇවැත්නි මට පිහිටක් වෙන්න මං රැවටිගෙන ඉඳලා තියෙනවානේ. හොඳයි ස්වාමීනි බයෙන් දෙපා මෙන්න මේ කමඨාන වඩන්න කියලා පිළිකුල් භාවනාව දුන්නා. ගත්ී සාකාරේ මේක භාවනා කරන්න කියලා උන්වහන්සේ සක්මනට ගොඩවන අර ස්වාමීන් වහන්සේ ඉලේක වෙනකොට සුළු මොහොතකදී අර වගේම මේ ස්වාමීන් වහන්සේද මහා රහත් භාවයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් රාග චරිතයි. අර මුලින් කියපු ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් දේශ චරිතයි. ඒ නිසායි අර බය ඇති වෙන හැටියට අතමවන්න මවාපාන්න කියේ දේශ චරිතයගේ දේශේ මතු කරගෙන බලන්නයි. රාග චරිතයගේ රාග සිතිවිලි පහළ වෙන හැටි බලන්නයි අර දිව්‍යාක්ෂරා මවාපාන්න උපදෙස් දුන්නේ. ඒ ධම්මදින්න මහරහතන් වහන්සේ වැනි පුදුම දේශනා ඇති උත්මේ. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී පලන් අත් යටි කුරු කරනවා. සතර අපායට එනවා. මිනිස්යන්ට කරුණු පහදා දෙනවා බහටපත් වෙන මිනිස්සු. තවන්වත් උඩු කුරකලාම දෙව්ලෝ බඹලෝ පේනවා. දෙව්ලෝම බඹලෝ බඹලෝම් පේනවා. එයින් මිනිස්යන් බලවත් සන්තෝෂයටපත් වෙන අකල කුසල් අනු අනුසස් වෙනවා දෙනෙමද. ඊට පස්සේ හරවනවා සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. මාර්ගඵල කවදාකවත් ධම්මදින රහතන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගඵල නොලබා අරින්නේ නැහැ. ඒ විදිහට දේශනා. ඉතින් මෙන්න මෙහෙම චුන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතරතද මේ කියන අධිමාන්න ඇති නොලැබූ මාර්ගඵල ලබාගත්තා කියන හැඟීම ඇති පිරිසකට අය මේ ප්‍රශ්නේ ලැබුණා. චුන්ද මහ රහතන් වහන්සේ සවස සමාපatti සෝයෙන් වැඩඳලා හන්දෑවේ සරුවක්යන් වාසයේ දකින්න දෙපැමිණ රසන් තීතුවා ලද නමස්කාර කොට එකක් පසක වාඩි වෙලා ඇහවා ස්වාමීනි ආත්ම භාව ප්‍රතිසංයුක්ත වූ හෝ ලෝක tattve ප්‍රතිසංයුක්ත වූ යම් යම් දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කාදිට්ඨි 20ක් තියෙනවා. ලෝකවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටි 8ක් තියෙනවා. මේවා මේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට යෝනිසෝ මනසිකාරයෙන් මුලින්ම මෙනෙහි කරද්දී සියල්ල ප්‍රහාණය වෙනවද? කොයි වෙලාවකද මේක ප්‍රහාණය වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියයි ලෝකවාද ප්‍රතිසංයුක්ත නානා දෘෂ්ටියෙන් මේවා මේ වැරදි හැඟීම් මේ කුජල సంతාලෙන් ඉවත් වෙන්නේ සහානිය වෙන්නේ කොයි වෙලාවකදීද මෙනෙහි කළ පමණින් මේවා නැති වෙනවාද කියන එකයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේකට කෙටි පිළිතුරක් ඉස්සලා දුන්නා. තුන්දය යම් කිසි වෙලාවකදී යෝගාවචර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නමුත් භාවනා කරද්දී සමාගයේ සිටේ සමත භාවනාවෙන් ධ්‍යාන ශක්තිය වැඩලා විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන තේලියට වැඩලා දෙලින්ම යම් තැනක යම් අරමුණක ඒකනේ රූපාරමුණු, ශබ්දාරමුණු, ගන්ධාරමුණු, රසාරමුණු, ස්පර්ශාරමුණු, ධර්මාරමුණු කියන කවර හෝ අරමුණකදී මේ දෘෂ්ටි හත ගන්නවා නම් පහළ වෙනවා නම්, සංපත් වෙනවා නම්, පිහිටනවා නම් අන්නේ අරමුණු සියල්ලම නේකම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා කියා නිසිසේ මනසිකාරය පැවැත්ීමේදී තදංග වශයෙන් යටපත් වෙනවා. ඊළඟට සමාගයේ සිටේ ධ්‍යාන සමයදී සමයදී විපස්සනාට හැරෙන වාරයක් ගන්න විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් යට වෙනවා, දෘෂ්ටි යට වෙනවා. යම් කිසි අවස්ථාවකදී සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කෙරෙනවා නම් සෝවාන් මාර්ගක්ෂණයේදී මේ කියන දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ අවස්ථා තුනකදී මේක ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා කියන එක පහදා දුන්නා. මුලින් මෙනෙහි කරනකොට පදංග වශයෙන් යටපත් වෙනවා. ධ්‍යාන භාවනා වඩලා ධ්‍යාන බලෙන් යටපත් කරනකොට විස්කම්බන වශයෙන් දෘෂ්ටි යටපත් වෙනවා. මාර්ගඵල ප්‍රතිලාභයේ දසෝවාන් මාර්ගයේදී මේ දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන් නැත නූපදනා හැටියටම ග්‍රහණය වෙනවා. ඉතින් දුන්වාසි දේශනා කළා දීර්ඝ විවරණයක්. ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළේ. චිත්තුප්පාද මත්තම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්දයේ කුසල ධර්මයන් කෙරෙහි චිත්තෝත්පාද මාත්‍රයක් ඇති කර ගැනීමත් බොහෝ උපකාරයයි මම කියමි. කෝපන වාදෝ කායේන වාචායේ අනුමිදීයනසු. කයින් වචනින් ක්‍රියාකාරී වීමේදී කවර කතාවක්ද? ඒ කියන්නේ සිතින් යමක් ගැන කුසලයක් ගැන හිතන පමණත් බොහෝ උපකාරයි. කයින් වචනින් ක්‍රියාකාරීත්වයේදී ඒ ගැන මේ උපකාරත්වය, ප්‍රයෝජනත්වය, ආනිසංස මහාන්තත්වය ප්‍රමාණ කළ නොහැකි. මෙතෙන්දී පළමුවෙන්ම දේශනා කළ බොහෝම වැදගත් ධර්ම දේශනාවක් ඒකනේ ධ්‍යාන ගැන. යම් කිසි යෝගාවචරයේ භික්ෂුන් වහන්සේ නමක් හරි භික්ෂුණීන් වහන්සේ නමක් උපාසක උපාසිකා කෙනෙක් විවේකීව ප්‍රථම ධානය වඩනවා. යම් කිසි සමත භාවනාවක එතුමා හිතනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියක් නේ කරන්නේ. නෑ ඡන්දය. ඒක සංවේග ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒක ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි. තව කෙනෙක් ද්විතිය ධානය වඩනවා. තව කෙනෙක් තෘතිය ධානය වඩනවා. තව කෙනෙක් චතුර්ථ ධානය වඩනවා. මේ ඒ ධානලාභය හිතෙනවා මම මේ කෙලෙසුන් දියාලන, කෙලෙසුන් ගෙවා දාන, කෙලෙසුන් ප්‍රහාණය කරන සංවේග ප්‍රතිපත්තියක් නෙමෙයි පුරන්නේ කියලා. නැත්නම් ඡන්දය එය ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් පමණයි. තවත් සමහර කෙනෙක් ආකාසානංචාතන ධ්‍යාන සමාපatti වඩන විඥානංචාතන සමාපatti වඩන ආකින්චඤ්ඤාතන සමාපatti වඩන නේව සංඥානා සංඥාතන සමාපatti වඩන මේ එක එක සමාපatti ලාභය කෙනෙක් හිතනවා මම මේ සම්මේක ප්‍රතිපත්තියේ කියදිනේ වාසය කරන්න කියලා නැත චුන්දය ඒක සම්මේක ප්‍රතිපදාවක් නෙවෙයි ඒක ශාන්ත විමෝක්ෂ සෝය ශාන්ත විමෝක්ෂය කියලා හතරටම ශාන්ත විමෝක්ෂ බව පෙන්වනවා මෙන්න මේ විදිහට ලෞකික ධ්‍යාන සමාපatti අටක් තියෙනවානේ. අෂ්ට සමාපatti මේවා සල්ලේක ප්‍රතිපදාවට උපකාරී වෙනවා විනා සල්ලේක ප්‍රතිපදාව නොයි. එයින් කෙලෙසුන් විස්කම්බන වශයෙන් යට වෙනවා. නමුත් කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් එතන නැහැ. එනිසා චුන්දය මෙන්න මේ විදිහට පෙත විසින් හිටින්නට ඕනේ. සල්ලේක කරන්නට ඕනේ. කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕනේ කොහොමද කියලා කරුණු 44ක් දේශනා කළා. මේ කරුණු 44 අපට ඉතා වැදගත් වෙනවා. දැන් අපේ බෞද්ධයෝ උදේ හවස පන්සිය සමාදම් වෙනවා. සමාජ පොහොය අපසිය සමාදම් වෙනවා. දසසිය සමාදම් වෙනවා. එවාගෙම දැන් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා අතරත කෝටියක් සංවර සීලයක පිහිටා සිටිනවා. සාමණේර පිළිස සාමණේර දස සීලයක පිහිටා සිටිනවා. ඒකියා ශික්ෂාපද 75ක් විතර භාවිතා කරනවා. මේ එකක් එකක් ගානේ සමාගයේ సంతානයේ පිහිටා සිටීමක් තියෙනවා. ඒකනේ සීලයේ සමාදන් වූ අය ඒ සීලේ පිහිටා සිටිනවා. ඒ පිහිටා සිටින්නේ ඒ සම්බන්ධව සමාගයේ ඡන්දයක්, චිත්තයක්, වීර්යයක්, විමර්ශනාවක් තියෙන නිසායි. බලවත් ඡන්දය තියෙනවා මේ සීලය මම රකින්න ඕනේ. බලවත් චිත්තයක් තියෙනවා මම මේ සීලය රකින්නෙමි. බලවත් වීර්යයක් තියෙනවා මම මේ සීලය උත්සාහයෙන් හරි රකින්නෙමි. බලවත් ප්‍රඥාවක් තියෙනවා මේ සීලය නොරැක්කොත් මේ ආදීනව රැක්කොත් මේ ආනිසංස ඇති බව දැනගෙන ඒ සීලය පිහිටා සිටිනවා ඒ වාගේ මේ කියන කරුණු 44 බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජන වෙනවා තමන්ගේ ජීවිතයේ තිසා වැදගත් කරුණු 44ක් මෙතන අදිෂ්ඨාන කරන්න තියෙනවා දැන් අපි සමාධිය හිතන්න පුළුවන් එක දවසක් පන්සිල් සමාදන් වුණා මුළු ජීවිතේටම ඇතිනේ ඒ කියන්නේ කැඩේ නැත්නම් මුළු ජීවිතේට නැති කියලා සමාත හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේක තේරුම. සීලය සමාදම් වීමේ පින එකක්. සීලය ආවර්ජනා කිරීමෙන් ලැබෙන පින තා විශේෂයි. සීලය සමාදම් වීමේ පින සමාදානාර්ථයෙන් සීලයක්. සීලෙ මෙනෙහි කිරීමේදී ලැබෙන්නේ අනුස්සති සීලයක්. ඒක නෙමෙයි සීලානුස්සති කියලා. ඒක භාවනාවක්. දැන් අපි තිසරණය ගන්නවා. තිසරණය ගත්තා උදේ නැත්නම් හවස ඉතින් එච්චරයි. නමුත් අපි දවසේ සෑම විටම තිසරණේ නිතර නිතර හිතින් කියවනවා නම් අපි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතියක් ලැබුවා වෙනවානේ. ඒ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියන්නේ හිතන්නේ හිතන්නේ බුද්ධානුස්සති භාවනාව. ඉතින් මේක අපේ සිත ගලන ගංගාවක් වගේ මේ ගලනවානේ. ඒ ගලන සිතට මේ කුසල් අරමුණ දීගෙන තියනවා නම් අතරක් නෑර අපේ සිත නිතරම බුද්ධ ගුණ අරමුණේනේ පිහිටන්නේ. ඒක බුද්ධානුස්සතිය. ඒ වගේම ධම්මං සරණං ගච්ඡාමි කියන මේ පදේ අපි කියනවා පමණන්නේ නැවත නැවත නැවත අපේ සිතේ ආවර්ජනා කරනවා. සියවර දහස්වර දසදහස්වර. එතකොට මොකද වෙන්නේ? අපේ සිත නිරන්තරයෙන් ධර්ම ගුණ අරමුණේ සතිය පවතිනවා. ධම්මානුස්සතිය. සංඝං සරණං ගච්ඡාමි අපි නිතර නිතර හිතනවා නම් සිය දහස්වර අපේ සිතේ නිතර සංඝ ගුණ ආවර්ජන වෙනවා. සංඝ ගුණ කෙරෙහි සිහිය පිහිටනවා. ඒක සංගාමසුති භාවනාවක්. එවගේ පාණාති පාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි. මේක නැවත නැවත සියවර දහස්වර දසදහස්වර සිටේ දවස පුරා සිහි කරනවා. සිහි කරන්ද සිහි කරන්ද ඒ ශික්ෂාපදයේ අරමුණු කරගත් කුසල චිත්ත වීති පේලි පේලි පේලි පහළ වෙනවානේ. අපේස පිළිතරන සීලයක පිහිටාගෙන සීල අනුස්සතියක පිහිටාගෙන පවතිනවානේ. අපේ හිත නිතරම පිරිසුදු වෙනවානේ. මෙන්න මෙහෙම ඒ පංචශීලයේ හෝ වෙනත් සමාදන් වන සීලයා අතරක් නෑර නිතර නිතර නිතර ආවර්ජනා කිරීම අවශ්‍ය වෙනවා. ඒකින් අපේ සිතේ භාවනාමය පිනක් වැඩෙනවා. සීල සමාදානයේ සීලයයි ආවර්ජනා කිරීමෙන් වැඩෙන්නේ භාවනාවයි. මේ භාවනාව කියන එක මේ තරම් සරලයි. මේ තරම් ප්‍රයෝජනවත්. මේ තරම් ක්‍රියා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්, පවතින්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි බුද්ධ ශාසනයේ මුල් පියවරේ පතම මනසට සැප දෙන ශාසනයක් කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ මුල් පියවරේ පතම සිතට සැප දෙනවා. සිතට නපුරු සිතිවිලි එන දෙන්නේ නැහැ. සිතට නරක සිතිවිලි කෙලෙස් සිතිවිලි අයහපත් සිතිවිලි එන දෙන්නේ නැහැ. බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හැම වෙලාවෙම හිත පිරිසුදුයි. දයාරඟ මිනිරුණාක් වගේ ත්‍රිසුභින් තියාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ උපදේශ හරියට දිනපතා අතරක් නෑර සිහි කිරීමේ මෙන්න මේ වගේ තමයි සංවේග සූත්‍රයේ තියෙන උපදේශමාලාව. මේක අපි සිතට ගන්න වඩිනවා. මේක ලියාගෙන ඒ කටපාඩම් කරගෙන නිතර නිතර හිතින් කියවන්න වටිනවා. ඒ මොනවද? ඉදකනවෝ චුන්ද ඒවං සංවේගෝ කරදීයෝ. කරේ විහිංසකා භවිස්සන්ති මයනෙත් අවිහිංසකා භවිස්සාමාතේ සංවේගෝ කරදීයෝ. මේ පළවෙනි එක. චුන්දය අන් සත්‍යයේ ඒ කියන්නේ නුවණ මදි එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නැති අන් අය සත්‍ය හිංසාව කරනවා මම කරන්නේ සත්‍ය හිංසාව කළොත් ඒ අය දකින්නකොට මට අප්‍රියයි මම සත්‍ය හිංසාව කරනවා නම් මමත් ලෝභයෙන් නැත් අප්‍රිය වෙනවා මම සත්‍ය හිංසාව කරන්නේ නැහැ කියලා ස්ථිරව හිතනවා හරේ පානාතිපාතේ භවිෂ්‍යන්ති මයමෙත්තේ පානාතිපාතා ප්‍රතිදමා මේකේ සල්ලේකෝ කරමු මේ ලෝකයේ නුවණ මදි සම්මාදිට්ඨිය නැති හිම්පව් නොදන්නා අය ප්‍රාණඝාත කරනවා ප්‍රාණඝාත කරනවා දකිනකොට අහනකොට මට හරි අප්‍රසන්නයි මම ප්‍රාණඝාත කරනවා නම් මම ලෝකයේ ජනතාවට නැනවතුන් අප්‍රසන්න වෙනවා එනිසා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියලා දැඩිසි මම ඒ වගේ අන්සතුදේ පැහැරගත්හොත් මමත් ලෝකයේ නැනවතුන් අප්‍රසන්න වෙනවා මම ඒ නිසා මේ අන්සතු නූපතක් කරන් දෙයක් අසුරසිතින් ගැලීමෙන් වලකින්නම කියා සම්ලේකයේ පැවැත්විය යුතුයි. කරේ අබ්‍රාහ්මචාරයේ භවිෂ්‍යන්ති මෛනිස්ස බ්‍රහ්මචාරයේ භවිෂ්‍යාමාති සම්ලේකෝ කරණියෝ ලෝකේ නෝනමාදී පුජ්‍යලියෝ පින්පව අදාන්නති පුජ්‍යලියෝ කර්ම විපාක නොදන්න අය අබ්‍රාහ්මචාරයේ ජීවත් වෙනවා අස්ත්‍රේත් චර්යාවෙන් ජීවත් වෙනවා ඒක දකින්න කොට අහන කොට මට ප්‍රසන්නයි මම අබ්‍රහ්මචාරී කෙනෙක් වුණොත් මමත් ලොවට අප්‍රසන්න කෙනෙක් වෙනවා. හැබැයි මේ අප්‍රහ්මචාරී කියන වචනේ තේරුම් 12ක් තියෙනවා. දැන් අපි හිතමු විවාහපත්තු අඹසමියන් ඉන්නවා නම් බ්‍රහ්මචාරීන ජීවත් වෙන්න දැන් නැති අතුන් එකම තියෙනවා බ්‍රහ්මචාරියාව. ස්වාමියාට තියෙනවා සෝදාර සන්තෝෂය කියන බ්‍රහ්මචාරියාව. තමාගේ භාර්යාව ඉක්මවා යන්නේ නැහැ. විදිතට තියෙනවා පතිවෘතාව කියලා බ්‍රහ්මචාරියාවක් ශ්‍රේෂ්ඨචාරියාවක්. තමාගේ ස්වාමියා හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ ගිහි ජීවිතේ ගත කරන්නන්වත් තේනවා Brahmacharya අර්ථය. ඒකත් මේ සීලයට අයිති. එතකොට මේ වාගේ ස්ථීර වශයෙන්ම Brahmacharya ජීවිතේ ගත කිරීමත් ඉතා ශ්‍රේෂ්ඨයි මේසේ. නම් අසවගේ සෝදාර සන්තෝෂයේ ප්‍රතිඋල්කාවනි ගුණ ආරක්ෂා කිරීම Brahmacharya ජීවිතයේ ඇතුළත් වෙනවා. ඊළඟට පරේ මුසාවාදී භවිස්සanti මයමෙත් මුසාවාදා ප්‍රතිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණි ලෝකයේ අන්‍ය සත්‍යෝ කම්පලා දාන්නේ නැති මෙලෝකන්ව පිළිගන්නේ නැති නුවණ මාගේ සම්මාදිට්ඨිය නැති අය බොරු කියන ඒකම සාප්‍රසන්නයි මමත් බොරු කියනවා නම් මම ලෝකයේ නැනවතුන් අප්‍රසන්න වෙනවා දෙවියන්ව පවාමා පිළිකුල් වෙනවා මම බොරු කියන්නේ නෑ කියලා දැඩි දැඩිසේ එයින් අදිෂ්ඨාන කරගන්න මේ වාගේ පරේ පිසුනා වාචා භවිසාන්ති මානෙත් පිසුනාය වාචා සතිරත භවිසාමාති ලෝකේ බොහෝ දෙනා කියලාම් කියනවා. කියලාම් අහනකොට මට හරි අප්‍රසන්නයි. මම කියලාම් කියනවා නම් මම ලෝකේ නැනවතුන්ද අප්‍රිය වෙනවා. ඒ නිසා මම කියලාම් කියමින් වලකින්නේ මේ කියලා දැඩිසේ අදිස්ථාන කරනවා. කනේ පරුසා වාචා භවිසාන්ති මානෙත් පරුසාය වාචා සතිරත භවිසාමාති ලෝකේ බොහෝ දෙනා කිසිම අනුකම්පාවක් නැතුව නපුරු වචන කියන. සරපරිස වචන කියන. ඒක අහනකොටම සහප්‍රසන්නයි. මම පරිස වචන කියනවා නම් මම නෝලව නැනවතුන්ද දෙවියන්ද බ්‍රහ්මයන්ද පවා අප්‍රසන්න වෙනවා. එනිසා මම පරිසුදස් කියමින් වලකින්නේ නෙමෙයි. අදිස්ථාන කරගන්න. පරේ සම්පප්පලාපේ භවිසන්තේ මාමෙත් සම්පප්පලාපා භව පටිරතා භවිසාමාති. ඒ කියන්නේ මෙලොවට පරලොවට වැඩක් නැති නිෂ්ඵල වචන බොහෝ දේ ගැන කතා කරනවා. ඒක ඇහෙනකොට දකිනකොට මට අප්‍රසන්නයි. මමත් නිෂ්ඵල කතා කරනවා නම් දොඩවනවා නම් මමත් ලෝ නැනවතුන් අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කාලයක හිස්වචන නොකියන්නේ මේ කියා සම්ලේකයෙන් අදිස්ථාන කරනවා. පරි අවිද්‍යාව භවිෂාන්ති මම මෙත් අනවිද්‍යාව භවිෂාමාති. ඒ කියන්නේ අනුසත් දෙයට ආශා කරනවා බොහෝ දෙනා. අන්සතු දේට ආශා කරනකොට අපට ඒක අප්‍රසන්නයි. මමත් අන්සතු දේට ආශා කරනවා නම් මම ලෝකයේ ජනතාවට අප්‍රසන්න වෙනවා. මම අන්සතු මූල් කොටස් තරම් දෙයකටවත් ආශා නොකරන්නේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. පරේ ව්‍යාපන්න චිත්තා භවිස්සන්ති මයමෙත් අව්‍යාපන්න චිත්තා භවිස්සාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා නිතර ක්‍රෝධයෙන්, වෛරයෙන්, පරිගන්නා චේතනාවෙන්, ප්‍රතික සංඥාවෙන් පුපුර පුපුර ඉන්නවා. ඒක දකින්නකොට අනුගත හරි අප්‍රසන්නයි. මමත් ඒ වගේ ව්‍යාපාද බහුල කෙනෙක් නම් මමත් බොවැසි නැනවතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම කිසි කලෙකත් තරහක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් පටිඝ සංඥාවක් නැතුව මෛත්‍රී සිතින් වාසය කරන්නෙමි කියලා සල්ලේක වශයෙන් අදිස්ථාන කරගන්න. කලේ මිච්ඡා දිට්ඨි භවිෂ්‍යන්ති මයමෙත් සම්මා දිට්ඨි භවිෂ්‍යාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා කරුණඵල පිළිගන්නේ මෙලෝ පරලෝ පිළිගන්නේ කුසල් ලකුසල් පිළිගන්නේ නැහැ මේ නානාවිද දෘෂ්ටියෙන් පැටලීගෙන වෙලීගෙන ඉන්නේ. මේවා දකින්න කොට අනකොට අප්‍රසන්නයි. මමත් ඒ වාගේ දෘෂ්ටිගතික අන්තවාදී නීතියොත් නැනවත් ලෝකයට මම අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම කිසි කලෙකත් වැරදි දෘෂ්ටියක් පිළිනගන්නේ මේ සැබෑ සම්මා දිට්ඨිය පිළිකා සිටින්නේ කියලා සංලේඛ වශයෙන් සිතේ දැඩි අදිෂ්ඨානය තබා ගන්නවා. කදේ මිච්ඡා සංකප්පා භවිස්සන්ති මාමෙත් සම්මා සංකප්පා භවිසාමාති. ඒ කියන්නේ සෑම දිනම මේ මේ කදී මිත්‍යා විකාරක හිත හිතයිම කාම විකාරක ව්‍යාපාද විකාරක විහිංසා විකාරක මේවා අහනකොට දකිනකොට හරිම අප්‍රසන්නයි මමත් ඒ වාගේ මිත්‍යා විකාරක වලින් හිතුවොත් මම ලෝක අප්‍රසන්න වෙනවා එනිසා මට මෙලෝ පරලෝ හිතසුව පිණිස මම නික්කම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අහිංසා සංකල්පන ඇත්තෙක් වන්නේ කියලා සම්ලේඛ වශයෙන් අදිස්ථාන කරගන්නවා. හරේ මිච්ඡා වාචා භවිසන්ති මයමෙත් සම්මා වාචා භවිසාමාති. ඒ කියන්නේ ලෝවැසි ජනතාව නිතරම මිත්‍යා වචනම කතා කරනවා. මුසාවාදය, විසන වචනේ, පරිස වචනේ, සම්පප්පලාපය මේවා හැම විටම ඉතිරියේ පැතිරියේ ඒ වගේම යෙදීවි. ඒවා දකින්න කොට අහන කොට අපට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වගේ හිතුවොත් මම ලොවැසි නැනවතුන් අප්‍රසන්න වෙන්නේ. නිසා මම මුත්‍රා වචනෙන් වැළකීලා සත්‍ය වචනම සමන්දන් වඩන වචනම නිහිර වචනම සාර්ථක වචනම බොන වැඩදායක වචනම කතා කරන්නේ කියලා සංලේඛ වශයෙන් අදිස්ථාන කරගන්නවා. එවාගෙම පරේ මිත්‍යා කම්මන්තා භවිසන්තිමය මෙත් සම්මා කම්මන්තා භවිසාමා මේ ලෝකේ මිනිස්සු ප්‍රාණඝාත අදස්සාදාන කාමීත්‍යාචාර කියන මේ මිත්‍යා කර්මාන්ත වෙනුවෙන් කය යදෝන ඒක දකින්න කොට අහන කොට හරිම අප්‍රසන්නයි මමත් ඒ වාගේ කයින් ඒ කෙරෙන අකුසල කරනවා නම් මම ලෝකයෙන් නැනවතුන් අප්‍රසන්න වෙනවා පමණක් නෙමෙයි දලෝ පරාජයටපත් වෙනවා නිසා මම සමකල්ලිම සම්මා කම්මන්ත වශයෙන් මේ අකුසලයන්ගෙන් වෙන් වී කුසල ක්‍රියාවන් නිම මගේ කය හසුරවන්නේ දැඩිසේ අදිස්ථාන කරගන්න. එවාගෙම පරේ නිච්ඡා ආජීවා භවිසාන්ති මයනෙත් සම්මා ආජීවා භවිසාමාති. අන්නේ සත්‍යෝ කියන්නේ කොයි හරි විදිහකින් වැරදි ජීවිතාවෙම ජීවත් වෙනවා. වැරදි ජීවනෝපාය වලින් ජීවත් වෙනවා. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන් ආදී වශයෙන් අකුසල කර්ම වලින්ම ජීවත් වෙනවා. ඒක දකින්නකොට අහනකොට ලොකුම අප්‍රසන්න භාවයක් එනවා. මමත් ඒ වාගේ වැරදි ජීවිතාවකින් ජීවත් වෙනවා නම් මටත් ඒ වාගේ ලෝකයේ ජනතාවගේ අප්‍රසාදයේ ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම කිසි කලක මිත්‍යා ආජීවයකටපත් නොවේ සම්‍යක් ආජීවයෙන් ජීවත් වෙමි කියා දැඩිසේ අධිෂ්ඨාන කරගන්න. ඒ වගේම පරේ මිත්‍යා වායාම භවිෂන්ති මයමෙත් සම්මා වායාම භවිෂාමාදී මේ ලෝකයේ බොහෝ දෙනා අකුසල කර්ම සඳහාම අකුසල ක්‍රියා සඳහාම වෑයම් කරනවා. අකුසලම පුරවන්න වෑයම් කරනවා. ඒක දකින්නකොට අහනකොට අපට ලුක්කන ධාතුවක්. මමත් මේ වාගේ අකුසල කර්ම සඳහාම වෑයම් කරනවා නම් වීර්ය කරනවා නම් මම නැමෙතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම සම කල්ලින කුසල ක්‍රියාවන් සඳහාම වීර්ය වඩන්නේ කියලා අදිස්ථාන කරගන්නවා. භවය මිච්ඡා සතිය භවිස්සන්තිමය මෙත්ත සම්මා සතිය භවිස්සාම මේ ලෝකයේ බොහෝ මිනිසයෝ හැම විටම මිත්‍යා සතියෙන් නරක දේවල්ම සිහි කර කර ඉන්නවා. කළ අකුසල් සිහි කර කර ඉන්නවා. කරන්න තියෙන අකුසල් සිහි කර කර ඉන්නවා. নানা ප්‍රකාර අයහපත් දේවල්ම සිහි කර කර තමාගේ වටිනා සිත අපිරිසුදු කර ගන්නවා. නමුත් මම හැම කල්ලිම සමාජයේ సంతානයේ කුසාසිත පහළ වෙන හැටියට සිහිය හසුරුවමින් සම්මා සතිය වඩන්නේ කිය අදිෂ්ඨාන කරගන්න. පරේ මිච්ඡා සමාධි භවිස්සන්ති මයමිත්තේ සම්මා සමාධි භවිසාමාති. ලෝකේ බොහෝ දෙනා අයහපත් කාටයුතු සඳහා සිටේ ඉඳගත්තේ වඩන. ප්‍රාණඝාත කරන්ද, එවාගේම අදත් ආදාන කාමීච්ඡාචාර හැම අකුසලයක් කරන්නේ සමාජයේ සිටේ බොහොම සංවර බවක් ඇති කරගන්නවා. ඕනෑම බරපතල අර්ධයක් සංගවා ගන්න සංවර වෙනවා. ඒ සංවර වීමට කියන මිච්ඡා ඥාන. දැන් මේ විසම අවියාවද නිස්පාදන ඔක්කොම මිච්ඡා ඥානයේ කරන දේවල්. ඒ සම්බන්ධ නුවණ වශයෙන් හැසිරෙන්නේ මෝහය. මෝහය විකාරකයේ ලෝභය ආදී චෛතසික ධර්ම හයක් තියෙනවා ඥානයට හුරු වැඩ කරන. ඒවා තමයි මේ විදිහට ඥානය හැටියට පෙනෙන මිත්‍යා ඥාන. නමුත් ඒකේ තියෙන ආදීන සලකා මම සමිතම නියම සම්‍යක් ඥානෙ, සුතමේ ඥානෙ, ඉන්කාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ වැඩි නැහැටියට අදිෂ්ඨාන කරගන්න මේ තුල අදිෂ්ඨාන කරගත් යුතු තියෙනවා. ඊළඟට පරේ තීන මිද්ද පරේත්තකා භවිස්සන්ති මය මෙත්ත. ඊකට තීන මිද්දා භවිස්සාමාති. බොහෝ සත්වයෝ හැම විටම අලසව ජීවත් වෙනවා. තීන මිද්දේ කියන්නේ ඇලිමැලි ගතිය. කුසල් කරන්නේ ඇලිමැලි. ඒක දැක්කාම තමන් අදිස්ථාන කරගන්නවා මම සමකල්ලිම හේම නිද්දේ යටපත් කරමින් හිත ආලෝකෙන් පවත්වා ගන්නවා කියලා. තරේ මිච්ඡා විමුක්තිය භවිසන්ති මායමෙත් සම්මා විමුක්ති භවිසාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා ධ්‍යානයක් ලැබීම ලොකු නිවනක්. කාම සම්ප්‍රාප්තිය කියන්නේ ලොකු නිවනක්. දිව ලෝකයට යාම ලොකු නිවනක්. බඹලෝ යාම ලොකු නිවනක් කියලා හිතනවා. ඒක මිච්ඡා විමුක්තිය. ඒ වගේම වැරදි සංකල්පනා තුළින් ලබන විමුක්තිය මිච්ඡා විමුක්තියක්. නමුත් ඒක සැබෑයි මුක්තිය නම් සදාංග වශයෙන් කෙලෙසුන් යට කිරීම, විස්කම්බන වශයෙන් කෙලෙසුන් යට කිරීම, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් තියෙන මේ විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. මම ඒ සම්මා විමුක්තියම පිළිගැනීමට යෙදීමට අදිස්ථාන කරගන්නේ. හරි උද්දතා භවිස්සාන්තමානේ අනුද්දතා භවිස්සාමාති. ඒ කියන්නේ ලෝකයේ බොහෝ සත්වෝ නිතර විසිරුණු සිටින් ඉන්නවා. විසිරුණු සිටින් ඉන්න නිසා කිසිේ සමාධියක් නැහැ, තන්පත් බවක් නැහැ, නුවණක් වැඩෙන්නේ නැහැ. මේක ආදීනව දකිනින්මම විතර සමාධිමත් සිතක් ඇති කරගන්න අදිෂ්ඨාන කරගන්න. එවාගෙම හරේ මිච්ඡා විචිකිච්ඡා භවිෂාන්තේ මයමෙත කිම් විචිකිච්ඡා භවිෂාමාති. හැම සත්‍යයකම නිතර සැකින් වාසය කරනවා. තාත්තා දරුවන් ගැන සැකයි, දරුවෝ තාත්තා ගැන සැකයි, අමුසමියන් ඕනෝන් ගැන සැකයි, රටරාජ්‍ය ගැන සැකයි, හැම පැත්තෙම සැකයි. මේ සැකේ අටාකාරයකට තියෙන බුදු ධර්මයේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවංගනේ සැකය ආදී වශයෙන් ඒ සැක ශාංකා ඇතිව ඉන්නකොට කවදාකවත් නිවන් මඟකට දිවිසෙන්න පුළුවන් කමක් නැහැ. මෙලව දිනුවක් සිද්ධ වෙන්නේ ඒක නිසා හැම වෙලෙම නිසක වෙන්නට තමා නැනුම් වල යුක්ත වෙන්නට ඕන. නිසක වෙන්න තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම කෝදන, උපනාන, මක්ක, පලාස, නිස්සා, මච්චරිය, මායා, සාපේය, සම්බ, අතිමාන කියන්නේ මේ තව යුගල ධර්ම දෙකේ කොටුවක් පහක් තියෙන 10යි. ඒකත් එකක් ගානේ අදිස්ථාන කරගන්නවා. ක්‍රෝධය කියන්නේ කිසියම් උපනායකනේ බද්ධ වෛරය, මක්ක කියන්නේ අනුගේ ගුණමකුකම, කලාස කියන්නේ අනුගේ ගුණමකා තම යුදග්ගායේට සම සම එකින් එක එකිනෙකට කිරීම, එකට එක කිරීම, එවාගේ මායා කියන්නේ නැති ගුණ ඇඟවීම, සාතයේ මායා කියන්නේ තියෙන අගුණ සැඟවීම, සාතයේ කියන්නේ නැති ගුණ ඇඟවීම කම්ම කියන්නේ ගුණයට නොනැමෙන බව, අතිමාන කියන්නේ අධික මාන්නය මේවා එකක් එකක් ගානේ සුඛසිත අදිස්ථාන කරගන්න. එවාගෙම තව දුරට දුබ්බච ඒ කියන්නේ දුර්වච බව යදී කියන්නේ දෙමව්පියන්ද ගුරු උතුමන්ද කීකරුකමක් නැහැ ආවාදයක් දුන්නාම යරිද ලෙස පිළිගන්නවා ඒකත් දුර්වච බවක් එයින් තමයි වැළකෙන්න අදිස්ථාන කරගන්න පාප මිත්‍ර අයහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් වැළකීම, සමත්තතා, ඒ වගේම නිතරම කුසල් කිරීමේ ප්‍රමාදය මෙයින් වැළකෙනවා. අශ්‍රද්ධාව, ඒ වගේම අහිරිකය, අනුත්ථප්පය, අල්පස්ෘතතාව, කුසීත බව, එළමෙස කිසි නැති බව, වගේ ප්‍රඥාව නැති බව. මේ ධර්ම හතක් මෙතන තියෙනවා. එකක් එකක් ගානේ තමයි අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම අන්තිමට තියෙනවා සංදිත්ති පරාමාසේ ආදාන ගාහි දුක්පටිනිස්සග්ගි මේ ලෝකයේ බොහෝ දෙනා සංදිත්ති පරාමාසේ සමාගත දෘෂ්ටිය තදින්ම අල්ලා ගන්නවා ආදාන ගාහි බොහොම දැඩි ලෙස කුම්භීලාග්‍රහණයෙන් අල්ලා ගන්නවා කිමුලගේ කටට යමක් අහුණාම ගොදුරක් ගලවන්න බෑ ඒ වගේම දුක්පටිනිස්සග්ගි ඔය ලෙසකින්වත් ඒකත් හරින්න බෑ ඒවා බොහොම අහිතකර දෙයක් ඒ නිසා තමන් හිතා ගන්නවා අසන්දෙක්ති පරාමාසේ අනාදාන ගාහි සුප්පටිනිසද්දු. තමා ගන්න යම් කිසි තීරණයක් බැරි ලෙස ගන්නේ නැහැ. නැනවතෙක් ඥානවන්තයේ කාරණා පහදා දෙනකොට පහසුවෙන් මේක අත්හරින්න සමත් වෙනවා. ඒ වායේ අන්තයට යන්නේ නැහැ. මේක සමාජයේ දිනුවට හේතුවක්. මෙන්න මේ කාරණා 44 දැන් මේ පාලි පාඨක් කිය කියා ගියේ සමහර වචන සිංහලෙන් කියවා මතක තබා ගන්නවත් බෑනේ සමහර ඒවා. ඒවා පාලි පාඨයේ කියනකොට ශ්‍රේණික දේශනානේ එතකොට එක්තරා ප්‍රමාණයකට හරි මතක තියාගන්න පුළුවන්. දැන් මේ තේලිය භාවනා වගන්තියකට අපිට යොදන්න පුළුවන්. භාවනා වගන්තියකට යොදලා එකින් එකට එකින් එකට අදිස්ථාන කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ඇති කරගන්නත් ඕනේ. ඒකට මෙතෙන් දෙතියනවා කර්ම පහ. මේ පළමුවෙන් කියන්නේ සල්ලේක වශයෙන් දැඩිසේ අදිස්ථාන කිරීමනේ. ඊළඟ චිත්තෝත්පාද වශයෙන් හිතෙනවා. මම අවිහිසක වෙන්නේ. මම ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන. මම අදින්නාදානයෙන් වළකින්න ඕන. මම භ්‍රමචාරී වෙන්න ඕන. මම සත්‍ය වචන කියන්න ඕන. මම කේලම් වශයෙන් වළකින්න ඕන. එකක් එකක් ගානේ සිටිනවා. තව කයින් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. නමුත් ඒ සිටින එකක් තමයි ලොකු පිටවැඩ පිණිස පවතිනවා. තුන්වෙනි කාණිය කියනවා පරික්‍රමන පරියාය කියලා. දැන් යම් කිසි දුර්ග මාර්ගයක් තියෙනවා විසම මාර්ගයක් තියෙනවා න්‍යායතු මාර්ගයක් තියෙනවා අනතුරු සහිත මාර්ගයක් තියෙනවා ඒකෙන් වැළකීලා අනතුරු නැති කාලයකට අපි යනවානේ. ඒ වගේම යම්කිසි ගඟකින් ඈතර වෙන තොටුපළදී අයහපත් තොටුපළවා තියෙනවා. ඒ යම් වැළකී යහපත් තොටුපළකින් ඈතර වෙනවානේ. අන්න ඒ වගේ මේ විහිංසාව ප්‍රාණඝාත ආදී කරුණු 44 සමාස අයහපත් මාර්ගය. එයින් වැළකී සිටීම යහපත් මාර්ගයක් බව දැනගෙන එයින් ඒ අනුගමනය කරනවා. හතරෙනි කාණේ කියන උපරි භාව පරයය කියනවා. ඒ කියන්නේ යම් කිසි විදියකින් තමා මඩේදී සිටියන මඩේදී කියන තවත් මඩේ ඉරිච්ච කෙනෙක් ඔසවාගෙන ගොඩ තියන්න බෑනේ. ඒ වාගේ තමා හිංසාකාරීව දෙගෙන තවත් හිංසාකාරී කෙනෙක් ගොඩ ගන්න බෑනේ. තමා මත්සන් පානය කරන්නේක්ව මත්සන් පානය කරන්නේක ගොඩ ගන්න බෑනේ. එනිසා තමන් තමා ගොඩ වේගෙන මේ කියන කාරණා 44ෙන්ම අය අපක් 44න් වැලකී ගොඩ ඇවිල්ලා තවත් අය ගොඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන උපරිභාව පරයය කියනවා. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණය පරිනිබ්බාන පරයය. මේක තමයි වැදගත් කෙලවර කාරණේ. ඒ කියන්නේ සමාජයේ సంతානයේ මේ මේ අකුසලයන් සිද්ධ වෙන්නේ යම් යම් ක්ලේශ ධර්මයන් තිබුණානේ. හිංසාව කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක තදංග විස්කම්බන සමුච්ඡේද කරනවා. ප්‍රාණගත කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක සදාංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා. ඒ වාගේ මේ අයහපත් කර්ම 44ම සිදුවෙන එක එක ක්ලේශයන් ප්‍රතිබාහණය වෙන හැටියට කෙලෙසුම් ප්‍රහාණය වෙන හැටියට සමාගයේ సంతානයෙහි අර උසස් ගුණ රෝපණය කරගන්න. ඒක තමයි සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව තුළින් මේ මේ ක්ලේශයන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. විස්කම්බන කියන්නේ බොහෝ වේලාවකට එන්නේ නැහැ. බොහෝ වේලාවකට එන්නේ නැහැ. මුදසුණක් වශයෙන් කියනවා නම් ගිනි මැලයක් ගහපු තැන ගින්දර නිවිලා ගියත් ඒ රස්නේ කියනවානේ රස්නේ කියන එකන් කුහුඹියෙක්වත් එතන අඩියට යන්නේ ඒ වාගේ ධ්‍යාන සමාපatti ලාභී කෙනෙකුගේ සිතේ ධ්‍යානයේ නැගී සිටින අවස්ථාවේදී ඒ අකුසල සිතිවිලි එන්නේ නැහැ. ඊවරණින් නැහැ. ඒවට කියන විස්කම්බන කියේ. සමුච්ඡේද කියන්නේ දැන් ඉතින් විපස්සනා භාවනා වඩලා වඩලා යම් වෙලාවක මාර්ගඵල ප්‍රතිලාභ වුණා නම් ඉදාට සමුච්ඡේද. සමුච්ඡේද වුණාම කවදාකවත් නැතේ ක්ලේශයන් හිතේ පහළවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන්ද මහරහතන් වහන්සේට මේ කියන ක්‍රම පහතම සංවේග ප්‍රතිපත්තිය දෙන්නවා. ඉස්සෙල්ලා දැඩි අදිෂ්ඨානය කිරීම, ඊළඟ සිතක් පහළ කර ගැනීම, ඊළඟට ඒ ඒ අකුසලයන්ගෙන් මගහැර යන ආකාරය ඒ ඒ අකුසලයන්ගෙන් ගොඩ එන ආකාරය, ඒ ඒ අකුසලයන් ප්‍රහාණය කරන ආකාරය තුන කරුණු හතරකට කරුණු පහකට දේශනා කළා. මෙතන සඳහන් වෙනවා මෙතන සම්දිස්ථාන පහක් තියෙනවාය, පද 44ක් තියෙනවාය. මේ සම්මේත සූත්‍රාන්තේ බොහෝම සාගරෝපම ගාම්භීර දේශනාවක් කියන එක අන්තිමට දේශනා කළා. ඉතින් අර සුන්ද මහ රහතන් වහන්සේ අසූ ප්‍රශ්නයට බොහෝම ලස්සනට ලැබුණු මේ පිළිතුර අනුව සමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට ඒ අනුව කරුණු පහදා දෙමින් අර අදිමාන්නෙන් හිටිය ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට නියම සත්‍ය ආબોධ කරවා දුන්නා. ඒ ශිෂ්‍ය පිරිසට අප්‍රමාදව ඒ භාවනා කර්මත්තා නිසිසේ වඩලා අර නොලැබූ මාර්ගඵල ලැබුවා කියන හැඟීම් අත්තර දාලා නියම වශයෙන්ම ධ්‍යාන මාර්ගඵල ලබාගෙන කෙලෙසුන් නසා කෙලෙසුන් ජයගෙන සතර ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවනටපත් වුණා. එතකොට මෙන්න මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ පළවෙනි වර්ගය වෙන මූලකාරියාය වර්ගයේ අතින සූත්‍රයයි. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සෑම සූත්‍ර ධර්මයක්ම භාවනා කර්මස්ථානයකට අදාළවයි කියන්නේ. ඉතින් මේ දේශනාව සමාත ගාම්භීර වගේ තේරෙන්න පුළුවන්. තේරෙන්නේ නැති කාරණා මතම ගොඩක් කියවුණා. නමුත් මේවා නැවත නැවත ඇසීමෙන් කියවීමෙන් සාකච්ඡා කිරීමෙන් තේරුම් ගැනීම උත්සාහවන්ත වෙමු. එනිසා මේ දේශනාව ඇති තැන දැන් කියවුණ නිසා මේ දේශනා තියෙන ග්‍රන්ථ ආද සිංහල බසින් තියෙනවා ඒවා කියවලා බලන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේගේ සහෝදරෙක් වෙන චුන්ද මහ රහතන් වහන්සේගේ චරිතාපදානයේ කෙටියෙන් සාකච්ඡා කළා. ඊළඟට අදිමාන්නික ස්වාමීන් වහන්සේලා දෙනමක් ගන්න කරුණු කියුණා. ඊළඟට මේ කරුණු 44ක් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. මේවා සියල්ලම සියල්ල සම්පූර්ණ කරන්නම් පැය ගානක දේශනාවක් ඕන වෙයි. නමුත් මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අපි විශාල කුසලයක් අත්පත් කරගත්තා. ඒ සමන්දීමෙන්ද විශාල පිනක් ශ්‍රාවක පිරිසක් අත්පත් කරගත්තා. නිසා සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් අප රැස් කරගත් කුසලය සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස වේවා එවැගේම සම්බුද්ධ ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලාට දීර්ඝාස වේවා එවැගේම මේ කුසලානි සංසේ පරිලෝස ප්‍රඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිතා හිතන දා සෑම සත්නට ලෝකේ ලෝතුරා සම්පත්තිනිස වේවා මේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභාවයෙන් සෑම පින්නතුන්ට මෙලව ඇති සකලාන්තදාය ਸਰවෝපද්‍රවයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතවර්ෂාධික කාලයක් දීර්ඝාව ලැබේවා කායික මානසික සනසිල්ලේ පාරමී ගුණ පිරේවා ධන්නේලම හුස්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සතු සූරිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා මේ සැමට ලැබේවා එවාගේම සියවස් කලක් අතරක් මෙර බුදුසසුනේ පාරමී පුරා ගන්ත සැමට රත්නත්‍රානුභාවයෙන්ම ආරක්ෂාව ලැබේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා සසර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුළු භවයක් වාසා පාරමී කුඩා කෙලවර බුදු කසේ බුදු මහරහතුන් වහන්සේ නිවිසනසේ පැමිණවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින්කම වුණා ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ කුසලානි සංසේ සමත ලෝකෝත්තර අමා මහ නිවන් සුවක් වේවා මේ භාගරස්තු ලංකා ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ